ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ කල්යාණ මිත්‍රවරුනි අද පොය දවසේ පොසොන් පොහොය සාමාන්‍ය දවසක් නොවේ ඒ හැඟීම අප කාතුලත් ගැඹුරින්ම කාවැදී තිබෙනවා අද පොය දවසක් සාමාන්‍ය දවසක් නොවේයි. එම නිසා සාමාන්‍ය දවසක කරන කියන දේවල් අද කරන්න කියන්නේ සාමාන්‍ය දවසක ඉන්නේ gedara නැතිනම් මගතොටේ කඩපොලේ වැඩපලේ අද ඉන්නේ පන්සලක නැතිනම් භාවනා මධ්‍යස්ථානයක සාමාන්‍ය දවසක අඳින ඇඳුම් නෙමේ අද ඇඳන් ඉන්නේ. ඒ වාඩි වෙන සුව පහසු ගෘහ භාණ්ඩ නෑ අද පැදුරක් පුංචි කොට්ටයක් මේ සියල්ලෙන්ම පෙන්වා දෙනවා අද සාමාන්‍ය දවසක් නොවන බව. ඒ අසාමාන්‍යයි කියන්න බෑ ඒ වචනේ ගැලපෙන්නේ නමුත් සාමාන්‍ය දවසක් නෙවෙයි. පොය දවසක්, ආගමික දවසක්, සිල් ගන්න දවසක්, පින්කම් කරන දවසක් භාවනා කරන දවසක්, බණහන දවසක්, දවසක් මේ බඳු දවස් අපේ මේ කලබලකාරී ජීවිතවලට වඩා වඩා අවශ්‍යයි වෙනකටත් වඩා එපමණටම සාමාන්‍ය ජීවිතය මේ කලබලය නැමැති මඩ වගුරේ එරිලා ගොඩ ගන්න අමාරු කියා හිතෙන මට්ටමටම එරිලා ඒ පැත්තෙන් වැඩ මේ පැත්තෙන් වගකීම් ප්‍රශ්න අභියෝග යුතුයකම් ඉලක්ක තරඟ එකී මෙකී නොකී දහසකුත් එකක් කරුණු කාරණාවල ජීවිතය එරිලා තිබෙන්නේ. ඉතින් එක දවසක් හරි ගොඩට එන්න පුළුවන් නම් එය කොපමණ අගේද? ඉතින් එහෙම දවස් දින දර්ශනයකින්ම වෙන් කරලා රජයෙන්ම අනුමත කර තිබෙන දවස්. මෙන්න මේ දවසේ ඔය වැඩ අත්හරින්න. ඔතන ඉන්න එපා. ඒ විවේක ගන්න. ඒ හරි වටිනවා. ඇත්තටම අපි කෘතවේදී වෙන්නට ඕනේ මේ පොය දවසට. මොකද එහෙම දවසක්වත් තිබ්බේ නැත්තම් මෙලහ මෙලහකටත් අපි මිරිකිලා මිරිකිලා මිරිකිලා ගිහිල්ලා අපේ මේ වැඩ කන්දරාවෙන් අපි අපිම වැඩි කරගන්න වැඩ කන්දරාවෙන් කවුරුත් එතන වෙනසක් නැහැ මේ පැවිදි වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු මේ හැම දෙනාම එමෙන්ම කල්යාණ මිත්‍රවරුනි සාමාන්‍යයෙන් අපි ඒ වැඩ වගකීම් යුතුයකම් ඒ අභියෝග ප්‍රශ්න තරඟ ඒවත් සමග ඉන්නා වගේම ඉන්නේ මේ මහා කලබලකාරී හිතක් එක්ක. දැන් බාහිරේ ඔය සංකීර්ණ තත්ත්වයේ තිබෙනා වගේම අභ්‍යන්තර වශයෙන් අපේ හිතත් හරීම කලබලයි. සාමාන්‍ය හිත නොසන්සුන්. ඒ බඳු අදහසක් තමයි තිබෙන්නේ සාමාන්‍ය හිත දුවනවා. සාමාන්‍ය හිත චංචලයි. සාමාන්‍ය හිත ආතතියෙන් පිරීලා. ආතතියටපත් වෙලා. දෙයි ඇති කියන සිතවිල්ල අපිට තියෙනද ඇති මේ හිත මේ කලබලකාරී හිතත් එක්ක හිටිය ඇති මේ අසහනකාරී කෙලවරක් නැති සිතවිලිත් එක්ක දුවන මේ හිතත් එක්ක හිටිය ඇති. ඒ ඒ අදහසක් තිබෙනවා අර වැඩ වගකීම් යුතුයකම් ප්‍රශ්න අභියෝග තරංග ඉලක්ක ඒවත් ඇති කියලා හිතෙනවා ඊටත් වඩා හිතෙනවා නම් හොඳයි මේ කරදරකාරී හිතත් එක්ක හිටියා ඇති. මේ ප්‍රශ්නකාරී මනසත් එක්ක කිසිම තේරුමක් නැතිව දුවන අවශ්‍යතාවයකින් තොරව හිතන ඉලක්කයකින් තොරව ගලන මේ සිතිවිලි ධාරාවත් එක්ක හිටියා හොඳටම ඇති. ඒ තීරණය කිසියම් දුරකට ගත් නිසා තමා මෙතන අප වාඩි වී සිටින්නේ. එක් පැත්තකින් අප හොයනවා කායික විවේකයක් පොය දවස හොඳම දවසක් ඒ කායික විවේකයේදී සරල බව හොයනවා අපි. සාමාන්‍යයි කියා හිතන ජීවිතය හරීම සංකීර්ණයි හැම දෙයක්ම ඇඳුමද කෑමද හැම දෙයක්ම ඉතින් අද හරි සරලයි හරිම සරලයි බලන්නේ සරලත්වයේ කතරම් කතරම් සැහැල්ලුද සුන්දරද ඉතින් මේ සියල්ල අපිට කියනවා ජීවිතය මහා බරක් කරගන්න එපා කියලා. ඒකත් එහා ගොස් මේ හිත මේ චංචල කලබලකාරී පාලනයකින් තොරව හැසිරෙන හිත අපි වෙනස් කරගන්නට ඕනෑ කියන අදහසක් තිබෙනවා. විවිධ ක්‍රම ඇති හිතක් හිතක් සමනය කරගන්න සමහර විට පරිසරයකට පුළුවන් හිතක් සංසුන් කරන්න සමහර විට මේ බඳු පරිසරයකට ආවහම නිතින්ම හිත චංචල වෙනවා ඒ චංචල හිත සංසුන් වෙනවා සංසුන් හිත ගැඹුරට තැන්පත් වෙනවා. ඒතර මේ පරිසරය ඇතුලේ විතරයි හිතක් චංචල වෙන්නේ. වැඩි ඈතකට දුවන්නේ ඊළඟට මේ පරිසරය ඇතුළේ හිත සංසුන් වෙනවා. ඊළඟට තැන්පත් වෙනවා. මේ පරිසරයකට පුළුවන් හිතක් කිසියම් දුරකට පාලනය කරන්න. අපිට බැරි වුණාට. දැන් අපිට බෑ අපේ හිත පාලනය කරන්න. නමුත් මේ කන්දකට ගහකට හුළඟකට අහසට වලාකුලකට තාරකාවකට කුරුල්ලෙක්ගේ හඬකට පුළුවන් අපේ හිත වෙනස් කරන්න බලන්න අපි කොතැනද ඉන්නේ අපිට බෑ අපේ හිත තැන්පත් කරගන්න හැබැයි මේ කුරුල්ලෙකුට පුළුවන් කුරුල්ලෙක්ගේ හඬකට පුළුවන් මෙතනදී අපි ඒ නිශ්චල හිතත් අත්දකිනවා. සාමාන්‍ය හිත කලබලයි. දැන් මොන හේතුවකට හරි හිත ටිකක් තැන්පත් වෙලා ඒ තැන්පත් හිත අත්දකින්ට ලැබීම ලොකු භාග්යයක්. බොහෝ දේ දකින්ට ලැබෙනවා අපිට ජීවිතේ ඉතින් අපි හිතනවා අහවල් දේ දකින්න තියෙනවා නම් හොඳයි ලොකු පිනක් ලොකු වාසනාවක් මේ දේ දකින්න ලැබීම අහවල් දේ දකින්න බැරි වීම හරි අවාසනාවක්. එහෙම තැන් ගැන අපේ හිතේ ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් ගැන. ඒ නිසා ලොකු ගාණක් වියදම් කරගෙන මහන්සි වෙලා කාලය ගත කරලා ඒ බඳු දැකිය යුතුයම කියා හිතෙන තැන් බලන්න යනවා අපි. ගමේ, නගරේ, රටේ තියෙන තැන්, ලෝකේ තියෙන තැන්. හැබැයි සියල්ලටම වඩා තැන්පත් හිතක් දකින්ට ලැබෙනවා නම් එක මොහොතකට හරි ඒක මහා වාසනාවක්. දේශයෙන් පහසුවෙන් කෙනෙකුට දකින්නට නොලැබෙන දෙයක්. තන්පත් හිත, සංසුන් හිත. බොහෝ මිනිසුන් මේ මිහිතලයේ ඉපදී ජීවත් වී දවසක සමුගෙන යනවා කෝටි ප්‍රකෝටි බිලියන ගණනක් මිනිසුන් ඒ ඇත්තන් බොහෝ දේ ජීවිතේ අත්දකිනවා බොහෝ දේ නමුත් කී කී දෙනාටද අවස්ථාවක් ලැබෙන්නේ ශාන්ත වූ මනසක් උපශාන්ත මනසක් මානසික නිශ්චලත්වයක් අත්දකින්න ජීවිතයේ අඩුම ගානේ එකම එක වතාවක් හෝ ඒ අවස්ථාව මගහැරී මනුෂ්‍යයන්සේ ඉපදී මනුෂ්‍යයන්සේ ජීවත් වී දවසට මිය යන සංඛ්‍යාව බිලියන ගාණක්. එයින් බොහෝම ස්වල්පයකට තමා මේ අවස්ථාව මේ වාග්ය ලැබෙන්නේ. බොහොම දුර්ලභයි. මේ අත්දැකීමම අපට කියනවා අප කෙතරම් වාසනාවන්තද සහ පුණ්‍යවන්තද කියලා. කොපමණ අපි පින් කළා තියෙනවද? බොහෝ ප්‍රශ්න ජීවිතයේ ඇති. ඒ හැම ප්‍රශ්නයක් එක්කම අසනීපයක් එක්කම කරදරයක් එක්කම අපිට හිතෙනවා මොන කර්මයක්ද? පෞකාරයේද්ද? අවාසනාවන්තයේද්ද? ඒ සිතිවිලිත් එනවා. හැබැයි ඒ සියල්ල අතර මේ අපූරු ආධ්‍යාත්මික අත්දැකීම අපට දැඩිසේ කියා සිටිනවා මෙය තමා මෙය තමා අපේ සැබෑ උරුමය සැබෑම උරුමය බොහෝ දේවල් පිළිබඳ උරුමයන් අප කියන්න කැමති කියනවා පාරම්පරික උරුමයන් දෙමව්පියන්ගෙන් ලැබුණ උරුමයන් උපයා සපයාගෙන උරුම කරගත්තේ සාතව බොහෝ දේ නමුත් ඒ කිසිවක් කිසිවක් අපේ නෙවෙයි කිසිවක්ම අපේ නෙවෙයි අතමාරුවටගත් දේවල් ඊළඟට කාගේ අතට යයිද අපි දන්නේ කාගෙන් අපේ අතට ආවද අපෙන් කා අතට යයිද අපි දන්නේ මේ මොහොතේ අපේ අතේ තිබෙන දේවල් ඒවා උරුමයන් තමයි නමුත් හැබෑ උරුමයන් නොවේ අපි හැමෝම කවුරුත් පුංචි ළමයෙක්ගේ පටන් හොයනවා හොයනවා සහ හොයනවා මුළු ජීවිතේම කියන්නේ සෙවීමක් සෙවීමක් නතර නොවන සෙවීමක් හොයනවා අපි ඇස් දෙකෙන් හොයනවා ඇස් දෙක කරකෝ කරකෝ වටපිටාව බලමින් හොයනවා බලන්න ඇස් දෙකෙන් කොපමණ දේ හොයනවද? කොපමණ දේ හොයාගෙන තියෙනවද? කන් දෙකෙන් හොයනවා. රස විදියට හොයනවා, සුවඳ විදියට හොයනවා, ස්පර්ශ හරහා හොයනවා, සිතිවිලි හරහා හොයනවා. මේ ක්‍රම හයටම ක්‍රම හයටම මිනිස්සයා ලොකු සෙවීමක ඉන්නේ. මහා තණ්හාවක් තිබෙනවා සොයා ගන්නට සොයන්නට තිබෙන ආශාව බලනවා කියන්නේ මැස් දෙකෙන් යමක් හොයනවා කියන එක. අහනවා කියන්නේම කන් දෙකෙන් සොයනවා. රස විඳිනවා, ආග්‍රහණය කරනවා, ස්පර්ශ කරනවා සහ කල්පනා කරනවා කියන්නේම සෙවීමක්. ඒතර මේ ක්‍රම හයකට මිනිස්සයා හොයනවා. අපි හොයනවා. මොනවද හොයන්නේ? ක්‍රම හත අටකට හොයන්න පුළුවන් නම් ඒත් අපි හොයයි. නමුත් අපි අපේ සෙවීම සීමා කර තිබෙනවා සබාදාම උපරිම වශයෙන් ක්‍රම හයකට. හත්වෙනි සෙවීමක් නැහැ. උපරිම හයයි. සමහර කෙනෙක් උපදින්නෙම ඊටත් අඩුයි. සමහරට කාලයක් ගිහිල්ලා ඒ සෙවීම අඩු කරගන්න වෙනවා. කොහොම හරි උපරිම වශයෙන් මේ ක්‍රම හයටම අපි මොනවද හොයන්නේ? අපි ඇස් දෙකෙන් මොනවද හොයන්නේ? කන් දෙකෙන් මොනවද හොයන්නේ? මොනවද හෙව්වේ? මොනවද හොයාගෙන තියෙන්නේ? අපිට පොතකින් උත්තරයක් දෙන්න පුළුවන් අපි ඇස් දෙකෙන් රූප හොයනවා කන් දෙකෙන් ශබ්ද හොයනවා දිවෙන් රස නාසයෙන් ගඳ ශරීරයෙන් ස්පර්ශ සහ මනසින් අදහස්. නෑ ඒවා නෙමෙයි අපි හොයන්නේ. හැබැයි ඒවා තමයි හම්බ වෙන්නේ. හොයන්නේ ඒවා නොවේ. ඒ තුලින් ඇහැට පේන රූපයක් තුලින් කනට ඇහෙන හඬක් තුලින් අපි යමක් හොයනවා. ඒ හඬ නෙවෙයි අපිට ඕනේ. ඒ රූපය නෙවෙයි. ඒ රස නෙවෙයි. ඒක තුලින් යමක් අපි හොයනවා. ලැබෙන දේත් තියෙනවා. යම් යම් දේ ලැබෙනවා හොයන්න යනකොට ඒ දේවල් අපි හොඳනම් අපි හොඳනම් අපි කැමතිනම් අපි ඒවා තියාගන්නවා මන්න මට අයිති දේ. මට උරුම දේ. මේ දේ මගේ. මටයි අයිති. මෙයා මගේ. මේ ගෙදර මගේ, මේ ගහ මගේ, මේ ඇඳුම් මගේ, මේ කාර් එක මගේ මොනවා හරි අන්න උරුමයක්. එතකොට අපි මේ හොයනවා අපිට අයිති දේවල්. තව එකක්වත් නැතුවනේ ඉපදුනේ අපි. ඔය කිසි දෙයක් නැතුව ඉපදුනේ. ඇයිද ඉපදුනේ කියන එක වෙනම ප්‍රශ්නයක් වෙනම හොයන්න වටිනා කාරණයක්. නමුත් ඒ ඒ කාරණය මෙතනදී මාත්‍රිකා කරගන්න නැතිව ඉන් පසුව ගැන අපි හිතුව ඒ උපන්න මොහොතේ සිට ඉපදුනේ මොනවත් අරගෙන නෙවෙයි කිසිම දෙයක අයිතිකාරයෙක් විදිහට නෙමෙයි අපි මව් කුසට ආවේ මේ ශරීරේවත් තිබුණේ නැහැ මව් කුසට එන විට ඒ එතනින් පටන්ගෙන මේ ශරීරයක් හොයාගත්ත මුලින්ම කලලයක්. ඉතින් ඊට පස්සේ ආහාර හොයාගෙන ඒ ශරීරය ටික ටික ටික ටික හදාගත්තා. ඊළඟට හුස්ම හෙව්වා. ඉතින් එතනින් පටන් ගත්ත සෙවීම අද වෙන විට මහා ගවේෂණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ ඒ හුස්මවත් හුස්මවත් නැතුව ආපු අපිට අද කොපමණ දේ තියෙනවද? අපි ආවේ හුස්මක්වත් අරගෙන නෙවෙයි හුස්මත් නැතුව ශරීරයකුත් අරගෙන නෙවෙයි ශරීරයකුත් නැතුව නමුත් අද වෙනකොට මහා ලොකු ශරීරයක් කිලෝ 50ක් 60ක් 80ක් බර ශරීරයක් ඇහැට පේන්නේ නැති ජීවයක් වාපු අපි ව දැන් අඩි 5ක් 6ක් උස කෙනෙක් විදිහට පේනවා දේ ආශ්‍රිතව කොපමණ දේ අපි ස්වාගෙන තිබෙනවාද කොපමණ දේ අපි හොයාගෙන තියෙනවද බලන්න. අයිතීන් විදිහට මේක මට අයිති. මේ දේ මට අයිති. අර දේත් මට අයිති. මෙයත් මට අයිති. අරයත් මට අයිති. දැන් අපේ උරුමයන් හොයාගන්නේ අපි මේ. උරුමයන් එහෙම මහා දේපොලක උරුමකාරයන් බවට පත් වෙලා මහා ඇඳුම් ගොඩක සෙරෙප්පු සපත්තු ගොඩක කෑම් බීම් ගොඩක සහ වෙනත් වෙනත් ප්ලාස්ටික් වල පොලිතීන් වල ලී කෑලි වල යකඩවල රිදී රත්තරන් මුතුමැණික්වල සහ තව බොහෝ දේවල් වල අයිතිකරුවන් බවට පත් වෙලා. එවුවොත් කෙනෙක් පුදුමයටපත් වෙයි. Tamanට ඇත්තටම අයිති දේවල් කොපමණ තිබෙනවද කියා ලැයිස්තුවක් හැදුවොත් ලুকু පොතක් පුරවන්න පුළුවන්. ලুকু පොතක් මෙතෙක් කාලයක් අයිතිව තිබුණු දේවල් සමහරට ඒවා දැන් නැහැ. මේ තිබුණු දේවල් ඒ අතීත උරුමයන් ඊළඟට වර්තමානයේ තිබෙන උරුමයන් සහ අනාගතයේ උරුමකාරයන් වෙන්න බලාගෙන තිබෙන දේවල් මොනවද? අතර අපි හොයනවා අපිට ඇත්තට මොනවද අයිති කියලා. ඒ අපේ අයිතිවාසිකම් තමයි හොයාගෙන යන්නේ. මේ ඉන්ද්‍රයන් හය හරහා දේ අපට ලැබී තිබෙනවා බොහෝ දේ සමහර විට නොසිතූ දේවල් පවා ලැබී ඇති නමුත් මේ සෙවීම නතර වී නැහැ සෙවීමට නැවතුම් තිතක් තිබෙන බවක් අපි හිතන්නේ නැහැ. ඉතින් ලැබෙනවා ලැබෙන දෙයින් සතුටු වෙනවා. හැබැයි සෑහීමකටපත් වීමක් නැහැ. එම නිසා හැම විටම ඉන්නේ අඩුවක ඌනතාවයක හරියට ඔය <coughs> යම් යම් විටමින් එහෙම ඌනතාවයෙන් ඉන්නේ සමහර අය උපතින්ම ජීවිත කාලේ මේ විටමින් ගන්නවා කොච්චර ගත්තත් ඌනතාවෙන් තමයි ඉතින් ඒ වගේ ඒ ඒ කායික පෝෂණයේ ඌනතාවයට එහා ගිය මානසික ඌනතාවයක මිනිස්සයා ඉන්නේ. මේ බොහෝ දේ තියෙනවා. නැත්තේ නෑ. නමුත් ඉන්නේ අඩුවක. ඉතින් අඩුවක ඉන්න විට ඒ අඩුව විසින් ලස්සන හීනයක් මවනවා. ඒ අඩුව සම්පූර්ණ වීමේ සීනය. දැන් මේ ලස්සන කාරණයක් මනෝවිද්‍යාත්මකව විග්‍රහ කරගන්න අවශ්‍යතාවයක් තිබෙනවා ආශාවක් තිබෙනවා ඒ ආශා කරන දේ දැන් අපේ ළඟ නැහැ එතකොට අඩුවක් දැන් අඩුවක් නිර්මාණය වෙලා තියෙනවා ඒ අඩුව නිර්මාණය කළේ ආශාව විසින් ආශාව විසින් නිර්මාණය කරන ලද ඉඩසක ඉඩසක රික්ත එක අපි ඉන්නේ ඉතින් මදි හිතට හරි නෑ නිින්ද යන්නේ දැන් මෙහෙම දවස් දෙකක් සිටින විට මේ ඇත්ත පිළිගන්න හිත ලෑස්ති නෑ. සාමාන්‍ය හිත කවදාවත් ඇත්ත පිළිගන්න ලෑස්ති නෑ. ඔය ඇත්ත වෙනුවෙන් කොපමණ සටන් කරත් තව කෙනෙක් බොරුවක් කිව්වා කියා ඒක ලොකු ප්‍රශ්නයක් කරගෙන රණ්ඩු වෙලා තරහ වුණත් මේ අපි හිතනවා ඇත්ත අපි ඇත්තට හරි කැමතියි කියලා සත්‍යයට නමුත් ඇත්තම ඇත්ත පිළිගන්න අපි ලෑස්තිද ඇත්තම ඇත්ත සැබෑම යථාර්ථය පිළිගන්න ලෑස්තිද එහෙම නැත්නම් ඒ සැබෑම යථාර්ථය පිළිගන්න තිබෙන අකමැත්ත නිසා ඒ සැබෑ යථාර්ථය හීනයකින් වහගෙන ඉන්නවද? එඳන් තණ්හාව කියනවා අවල් දේ ඔබට අවශ්‍යයි. එහෙම එකක් අපිට අවශ්‍යද කියලා අපි ඇත්තටම දන්නේ නැහැ. ඒ තණ්හාව එහෙම කියනකල් එහෙම අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. හොඳට බලන්න. හොඳට බලන්න ඔය ඕනෑයි කියලා හිතන දේවල් නැතුව බෑයි කියලා හිතන දේවල් නැතුව අපි බොහොම සතුටින් හිටියා. බොහොම සතුටින් හිටියා. ඒ එහෙම ඒවා තියනවද කියලා දන්නෙත් නැතුව. නමුත් දවසක තණ්හාව ඇවිත් අපේ කනට කොඳුරා කියනවා ඔබට නෑ නේ දහවල් දෙයි. අහවල් ගමනේ ගියේ නෑ නේද? අහවල් දෙයි බැලුවේ නෑ නේද? කෑවේ නෑ නේද? ඇහුවේ නෑ නේද? ඇන්දේ නෑ නේද? ලොකු අඩුවක් නේ. ඒ දේ නොබැලුව ඇස් වලින් මොකද තියෙන ප්‍රයෝජනේ? ඒ ගමන නොගිය ජීවිතයෙන් තියෙන ඵලය මොකක්ද? දැන් මෙහෙම තණ්හාව අපේ ළඟට ඇවිත් බොහොම ආදරයෙන් අපිට කතා කරනවා. ඒක වෙන කාටවත් ඇහෙන්නේ නැහැ. ඉතින් කනට කොඳුරා කියන්නේ කන ඇතුලෙන් කියන්නේ. ඒක ඇහෙන්නේ අපිට විතරයි. තණ්හාවේ <clears throat> හැමතුම හරීම පෞද්ගලිකයි. ඉතින් අපි හිතන්නේ මේක මට විතරයි හිතෙන්නේ නෑ ඕක ඒ තණ්හාව ඔය හැමතුම හැමෝටම ගන්නවා. හැබැයි ඒක පෞද්ගලික හැමතුමක් විදිහට. පොදුවේ අ ශබ්ද විකාශනයකින් එහෙම තණ්හාව කෑ ගහන්නේ නෑ. එක එක්කෙනාට වෙන වෙනම එයා ඒ එක් එක්කෙනාගේ මට්ටමට අනුව තමයි කතා කරන්නේ. ඉතින් හරීම උපක්‍රමශීලී. අහු වෙනවා. ඉතින් එහෙම කතා කරාම තමයි අපිටත් හිතෙන ඇත්තනේ. මට නෑ නේදී මං දැක්කේ නෑ නේදී ඇහුවේ නෑනේ කෑවේ නෑනේ ගියේ නෑනේ ඒ සිටිවිල්ල ඉපදුනේ යම් මොහතකද ඒ මොහොතේ සිට අන්න අපට දැනෙනවා මහා හිස්කමක් ජීවිතේ මහා හිස්කම මහා හිදසක් පාළුවක් සහ අමිහිරි රික්තයක්. දැන් එහෙම ප්‍රශ්නයක් එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැති තැනක තණ්හාවට පුළුවන් ප්‍රශ්න හදන්න. දැන් එහෙම මේ හිස්කමත් එක්ක අපි ඉන්නකොට දවස් දෙකක් තුනක් තණ්හාව එහෙම ඉන්න දෙන්නේ නැහැ. ඒ ඇත්ත පිළිඅරගෙන ඉන්න දෙන්නේ නැහැ. තණ්හාව හීනමවනවා. සිහින එක එක ආකාරයේ සිහින මවමව අපට පෙන්නනවා. හරියට ඔය වෙල්ද දැන්නීම් පෙන්නනවා වගේ සිහින පෙන්නනවා ඒ සිහින පෙන්වන්න පෙන්වන්න සිහින බලන්න බලන්න ඒ දේ වඩ වඩාත් ඕන වෙනවා. ඒ දේවල් වල අයිතිකරුවෙකු බවට පත්වීමේ අවශ්‍යතාවය එනවා. මේ තමා ඇත්ත. ඔය හැම දෙයකම අයිතිකරුවෙක් වෙන්න ඕනේ කමක් තියෙනවා. ඒවා හිතේනවා අපි මෙහෙ ඉන්නවා එහෙම ඉඳලා බෑ. මට ඕනේ ඒ සියල්ලේම අයිතිකරු බවට පත් වෙන්න. ඒකට තමයි මමත්වේ කියන්නේ. මේ වචනය මොන අදහසින් පාවිච්චි කළත් අවසාන වශයෙන් මමත්වේ කියන්නේ අයිතිකරුවෙක් කියන අදහස. ඒතර යමක අයිතිකරුවෙක් වෙන්න ඕනකම එනවා. ඒ ඕනකමට තමයි මමත්වේ කියන්නේ. මේ මමත්වය හැදෙන්නේ තණ්හාවෙන්. ඒතර මේ දෙන්න එකට යන්නේ තණ්හාව. තණ්හාව ඇවිත් අපිට කියනවා අහවල් තැන අහවල් දේ තියෙනවා. ඒ දේ ඔබ ළඟ නැහෙනේ. දැන් අපිත් එතකොට මේ මේ කතාවට රැවටිලා බලනවා ඇත්තනේ මට නැහෙනේ. ඒක ලොකු අඩුවන්නේ. දැන් අපි ඒක ඔක්කොම පිළියා ගන්නවා. එතකොට ඇති වෙනවා පුංචි සියුම් සිටිවිල්ලක්. ඒ දෙහි අයිතිකරු වෙන්න ඕනේ මම. මමත්වය. දැන් මමත්වයක් ඇති වුනහම අර හීනයේ ප්‍රතිඵලයක් විදිහට මමත්වයක් ඇති වුනහම ඒක හරි ප්‍රබලයි. එයා ඉන්න දෙන්නේ නැහැ. මමත්වය අපිට ඉන්න දෙන්නේ නැහැ නිකන් කොහොම හරි. නිදි මරාගෙන හරි ඕවර් ටයිම් කරලා හරි ණය වෙලා හරි නිමාඩු දාලා හරි කොහොම හරි ඊ හීනය හැබෑ කරගන්න. එතකල් අපිට නිදා ගන්න ඉඩ දෙන්නේ මමත්වය. පැහැදිලිව තේරුම් ගන්න මමත්වය නෙවෙයි අපි. අපි කියන්නේ මමත්වයට නොවේයි. මමත්වය කියන්නේ කිසියම් දෙයක හෝ කෙනෙකුගේ හෝ අත්දැකීමක අයිතිකරුවෙක් වෙන්න තියෙන ආශාවට ඕනෑම දෙයක මොනම දෙයක හරියි අයිතිකරුවෙක් වෙන්න තියෙන ආශාවට තමයි මමත්වය කියන්නේ. උරුමකාරයෙක් වෙන්න තියෙන ආශාවට. ඒ බඳු මමත්වයන් එකක් දෙකක් නොවේනි තියෙන්නේ. මේ මහා රාශියක් ඒ මමත්වයන් තියෙනවා. ඉතින් එතකොට මේක ඇතුලේ මහා අර්බුදයක්. අත්සැසිල්ලක් නැහැ, නිවනක් නැහැ, සැහැල්ලුවක් නැහැ, දැනසිල්ලක් කොහෙත්ම නැහැ. එහෙම ඒවා ඕනෙත් නැහැ මමත්වයට. මේ මුළු ජීවිතේම මහා දැඟලීමක් බවට පත් වෙනවා. මමත්වේ දැඟලීමක් බවට. මමත්වයේ අරගලයක් බවට මමත්වයේ පෙරලියක් බවට උද්ඝෝෂණයක් බවට ඉතින් සැබෑම උද්ඝෝෂණ කරු තමා මමත්වය අපි ඇතුලේ ඉඳගෙන යා ලොකු ලොකු උද්ඝෝෂණ දාන්නේ අපිට මොනවත් කරන්න දෙන්නේ නිවිහැනිලේ යමක් කල්පනා කරන්න පොතක් කියවන්න යුතුයකමක් ඉටු කරන්නේ මොනවත් දෙන්නේ එයා උද්ඝෝෂණ කරනවා, තර්ජන කරනවා, වර්ජන කරනවා. අපිව බය කරනවා. දැන් මමත්වයේ කරන එක දෙයක් තමයි පුද්ගලයාව බියටපත් කරනවා. වාට මේ දේ නැති වුණොත් මොකද වෙන්නේ? අර දේ නැති වුණොත් මොකද වෙන්නේ? ඉවරයි නේද? අපිව බය කරන්න හොල්මන්යක් ඕන්නේ. කලවර ඕන්නේ. අවතාර අවශ්‍ය නැහැ. හොරු මංකල්ලකාරයෝ ඒගොල්ලන්ට පුළුවන්නේ බොහෝම බොහොම පොඩි දෙයක් කරන්න. අපිව ඇත්තටම බය කරන මහා භීතිකාව තියෙන අපි ඇතුළෙම. ඒ මමත්වේ භීතිකාව. එයා තමයි අපිව බය කරන්නේ. හැම වෙලෙම අපි බියටපත් වෙලා තියෙනවා නේ බියටපත් වෙලා තියෙන්නේ මමත්වේ නිසා. ඉතින් අපි අපි හැමෝම මොන தත්ත්වේ හිටියත් කවුරු විදියට හිටියත් පණ බයි ඉන්නේ. පණට විතරක් නෙමෙයි හැම දෙයකටම බයි ඉන්නේ. යම් පමණකට මමත්වේ තියෙනවද ඒ පමණටම බය තියෙනවා. මේ කාරණේ හරියට තේරුම් ගන්න. අපි හිතනවා මේ මමත්වයේ වැඩි කිව්වම හරි ප්‍රබල ශක්තිමත් බොහොම මේ වීරයෙක් වගේ කෙනෙක් කියලා නෑ. මමත්වය මමත්වය හරිම බියසුළුයි. බියසුළුයි. ତර බයගුල්ලන් තමා මමත්වයේ නිර්මාණය කරන්නේ. දැන් අපි අපි බයෙන් ඉන්නවා. බය කරලා ඉතින් බය නිසා අර හීන හැබෑ කරගන්න අපි දන්න තරම් ධෛර්යය දානවා. බය නිසා වෙන මොනවත් නිසා නෙවෙයි. ලෙඩ ඇති කියලා තියෙන බයට බලා ගන්න කවුරුත් නැති වෙයි කියලා තියෙන බයට තනි වෙයි කියලා හිතෙන බයට සැප නැති වෙයි කියලා තියෙන බයට සහ තවත් දේවල් සමාජ තත්ත්වේ නැති වෙයි කියලා තියෙන බියට අනිත් අය නොසලකා හරියි කියලා තියෙන බයට මරුණාට පස්සේ මොනවා වෙයිද කියලා තියෙන බයට මේ මේ එක එක බයවල් නිසා අපි විවිධ දේ කරනවා දැන් ඉවරයක් නැහැ මොන දේ කරත් බය නැති වෙලා නන්නේ. බය අඩු වෙලත් නැහැ. මේවා එකට යන්නේ. ඒ සම්බන්ධතා දකින්න මේ තණ්හාව ඊළඟට තණ්හාව හදන අඩුව ඒ හිස් බව ඒ හිස් බව පුරවන්න පුළුවන් දෙයක් කොහේ හරි ලෝකේ තියෙනවා කියලා ඒ ප්‍රක්ෂේපණය කරලා පෙන්නන එක අන්නර කඩේ තියෙනවා අර පලාතේ තියෙනවා අර චිත්‍රපටයේ තියෙනවා ඒ පෙන්නන එක ඊළඟට අපි මෙහි ඒ දෙහි ඒක අපිට අයිති නෑ හැබැයි ඒක අපි අපි අපි අයිති කරගන්න ඕනේ. එහි අයිතිකරු බවට අපිපත් වෙන්න ඕනේ කියන මමත්වේ ඊළඟට එනවා. දෙතර මේ කාරණා දෙක තුන අනුපිළිවෙලට එන්නේ. එකක් නිසා ඊළඟ එක. තණ්හාව නිසයි අඩුවක් දැනෙන්නේ. තණ්හාව නැත්තම් අඩුවක් දැනෙන්නේ නැහැ. මේ අඩුපාඩු තියෙන නිසා අපිට තණ්හාව තියෙනවා කියලා තමයි හිතන්නේ. අඩුපාඩුකම් තියෙන නිසා අපිට ආශාව තියෙන්නේ ඒ අඩුපාඩුකම් සම්පූර්ණ කරගන්න නෑ ඒක පට්ටපල් බොරුවක්. තණ්හාව යම් පමණකට තිබෙනවාද ඒ පමණටම ජීවිතයේ අඩුපාඩුකම් තියෙනවා. තණ්හාවට බෑ ජීවිතයක් පරිපූර්ණ කරන්න. පුරවන්න බෑ. තණ්හාව හැම විටම කරන්නේ ජීවිතයේ අඩුපාඩුකම් හදන එක. අඩුපාඩුකම් වැඩි තණ්හාව වැඩි නම්. එතකොට ජීවිතේට අඩුපාඩුකම් අඩු කරගන්න නම් තණ්හාව අඩු කරගන්න. වැඩියෙන් හම්බ කළා නෙමෙයි. gedara පුරවගෙන නෙමෙයි. gedara පුරවන්න පුළුවන්. gedarak පුරවන්න පුළුවන්. බොහොම පහසුවෙන්. නමුත් හිතක් පුරවන්න බෑ, තණ්හාවක් පුරවන්න බෑ. ඉතින් තණ්හාව බොහොම දක්ෂ විදිහට සහ සූක්ෂමව අඩුපාඩුකම් මවනවා. මවනවා. නැති අඩුපාඩුකම් මවනවා. මේ මවනවා මේ පැත්තෙන් මෙතන අඩුවක් කියන්නේ මම කියන්නේ අඩුවක් කියන තැනට එනවා. මම කියන්නේ අඩුවක්. හැබැයි අඩුව පුරවන්න පුළුවන් දෙයක් අර කොහේ හරි එළියේ තියෙනවා. කොහේ හරි කඩේක තියෙනවා. කොහේ හරි තියෙනවා. වෙන රටක හරි තියෙනවා. එහෙම කෙනෙක් ඉන්නවා. එහෙම වාහනයක් තියෙනවා. එහෙම ඉඩමක් තියෙනවා. හැබැයි දුරස්ස දුරින් තියෙන්නේ. තණ්හාව පෙන්නනවා දුර හීනයක්. බොහොම දුර තියෙන හීනයක් පෙන්නනවා. එකවතාවක් නොවේ නැවත නැවතේ හීනය පෙන්නනවා තණ්හාව. මේ තණ්හාව ඒ හීනේ නැවත නැවත පෙන්නනවා නම් නැවත නැවත ඒ හේනේ අපි දකිනවා නම් දකින වාරයක් වාරයක් පාසාම අපිට තේරෙනවා අපි හිස් කියන එක අපිට අඩුයි අය අඩු බව වැඩි වැඩියෙන් දැනෙනවා දවසක් එනවා ඒ දේ නැතුව ජීවත් වෙන්න බෑයි කියලා හිතන වෙලාව. ඒ මට්ටමට තණ්හාව අපව මෝහණය කරනවා. ඒ මට්ටමට. මොකක් හරි දෙයක් ඒ දේ නැතුව නම් ජීවත් වෙන්න බෑ කියන තැනට. දෙවිදේ නැතුව අපි හිටියා. වරුදු ගාණක් හිටියා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් <coughs> දැන් හිතෙනවා තවදුරටත් නම් ඉන්න බෑ. <coughs> මම කොහොම හරි ඒ දෙහි හිමිකරු බවට පත් වෙන්නට ඕනෑ කියන මමත්වය ඇති කොහොම හරි මට මොකද වෙන්නේ ඒ දේ නැති වුණොත් මහා බයක් මහා ආත්මීය උදකලාවක් දැනෙනවා ඒ සිටිවිල්ල නිකන් අරගෙන බලන්න වෙවුලලා යන්නේ සීතලක් එනවා එකට මට මොකද වෙන්නේ ඒතර මමත්වය අපිව හැම විටම වෙවුලවනවා. පැති ගන්නනවා. ඊට පස්සේ අපි දන්න තරම් අපි අපේ අපේ බුද්ධියක් තියෙනවනේ. උපතින් ගෙනා බුද්ධියක් තියෙනවා, කතා බහ කළා වැඩි කරගත්ත බුද්ධියක් තියෙනවා, ඊළඟට ලබාගත්ත දැනුමක් තියෙනවා, ඒ බුද්ධිය උදව් කරගෙන උපයාගත්ත ධනයක් තියෙනවා. වඩාගත්ත කායික ශක්තියක් තියෙනවා. ඇති කරගත්ත හිතවත්කම් සම්බන්ධතා තියෙන මේ ඔක්කොම අරගෙන අපි අර මේ ඔක්කොම උදව් කරගෙන අර හීනය හැබෑ කරගන්න බලනවා. බුද්ධියයි, දැනුමයි, ධනයයි, කාලයයි, කායික ශක්තියයි, හිතවත්කමයි මේ සියල්ල පාවිච්චි කරනවා අර තණ්හාව පෙන්නූ හීනය මමත්වයට අත්දකින්නට අවශ්‍ය හීනය හැබෑ කරගන්න. බය නිසා. සමහර විට හැබෑ වෙනවා. හැබෑ වුණාම හරිසෝ දැන් හරි. දැන් ආයෙ හුස්ම ගන්න පුළුවන්. දැන් ආයෙ නිදා ගන්න පුළුවන්. කන්න බොන්න පුළුවන්. ඉතින් එහෙම ටික දවසක් ඉන්නකොට ආයෙත් ඔය ඔය සෙල්ලම ආයෙත් පටන් ගන්නවා. දැන් ඒ දේ තිබුණත් එකයි නැතත් එකයි. දැන් ඒක නැති වුණා කියලා ජීවත් වෙන්න බැරි තැනකට එන්නේ නැහැ. එහෙම ඒ ගන්න කලින් තිබුණා. නමුත් දැන් ඒ ප්‍රශ්නේ නැහැ. දැන් තියෙන්නේ තවත් දෙයක් පිළිබඳ. අලුත් දෙයක් පිළිබඳ ආයතර පරණ හීනේම දකිනවා. ඒතර මේ අපි දැන් මෙතෙක් කල් අයිති කරගත්ත දේවල් නෙමෙයි අපිට ඇත්තටම ඕනි කියන තැන තමයි අපි හැම වෙලාවෙම ඉන්නේ. අයිති කරගන්න කලින් නම් නෑ මේකම තමයි මේහිම අයිතිකරු වෙන්න ඕනේ. හැබැයි ටික කාලයක් යනකොට අපිට හිතෙනවා නෑ මට මේක ඕනේ මම නෙමෙයි මේකේ සැබෑ අයිතිකරු. මේතෙහි උරුමකාරයෙක් වෙන්න මට ඕන කමක් නෑ. මගේ සැබෑ උරුමය මේ නොවේ. ඒක තව දෙයක දකින්නවා. තවත් තැනක දකින්නවා. ඉවරයක් නෑ මේ සෙවීමේ. ඉපදෙමින් සෙව්වා ඝනගාමින් සෙව්වා බඩගාමින් සෙව්වා ඇවිදිමින් සෙව්වා දුවමින් සෙව්වා පියාඹෙමින් සෙව්වා පීනමින් සෙව්වා කිමිදෙමින් සෙව්වා මියා මිනුත් සොයන්නට වෙනවා හායි හෝයි කියාගෙන ධනවෝ ධනවෝ කියාගෙන කෙනෙක් මිරිස් කරලින් කරල කනවා. මිරිස් ගෝණියක් ළඟ තියාගෙන කරලින් කරල කනවා. ඒ කනකොට ඇස් දෙකෙන් කඳුළු වෙනවා. කෑ ගැස්සෙනවා ධනවෝ කියලා. ඉවසන්න බෑ. උඩ පනිනවා. ඒ තව කරලක් කනවා. ඊටත් වැඩිය උඩපයින්නවා ඊටත් වැඩිය කෑ ගන්නවා ඊටත් වැඩිය කඳුළු වෙනවා ඉතින් වටපිට හිටියා ඇහුවා මොකද මේ මිරිස් දනවා ඒක දන්නේ නැද්ද මිරිස් දන බව දන්නේ නැද්ද දැන් කීයක් කෑවද ඒක දන්නේ නැති වුණත් දැන් දැනගන්න කල්නේ ඒ දැන දැන ඇයි ආය ආය කන්නේ ඊළඟ මිරිස් කරලවත් පැණි රහ ඇති කියලා මට හිතෙනවා. පැණි රහ මිරිස් කරලක් මේ ගෝණිය කොහේ හරි ඇති ඊළඟ කරල පැණි රහ වෙයි, කටදන් නැති වෙයි, පිච්චෙන්නේ නැති වෙයි කියලා ඒ විශ්වාසය නිසායි මේ කන්නේ. ඒ බඳු මිරිකුවක් පසුපස උරුමයක් නැති තැනක උරුමකාරයන් වෙන්නට අපි දුවනවා. අපි අපිව හොයාගෙන යනවා. ඇත්තටම අපි මේ හොයන්නේ අපිවමයි. අපිට අපිව තාම ලැබිලා නැහැ. අපි හිතුවට මේ අපි එක එක දේවල් හොයන්නේ කියලා ඇත්තටම අපි හොයන්නේ අපිව. අපි ඇස් දෙකෙන් හොයනවා අපිට ඇස් දෙකට පේන්නේ වර්ණ රූප රටා හැඩ ඕවනේ පේන්නේ ඉතින් හැම දෙයක් ඇතුළෙම අපි අපිව හොයනවා මේ මම කොහේ හරි ඇති ඒ තැනට ඇහෙන ඇහෙන ශබ්දයක් ඇතුළේ අපි හොයනවා මේ හැම දෙයක් ඇතුළේම අපි අපිව හොයාගන්න ගන්න උත්සාහයක નિરර්ථක උත්සාහයක ප්‍රතිඵලය තමා දුක කියන්නේ පැහැදිලිව තේරුම් ගන්න දුක කියන්නේ ජීවිතේ හැටි නොවේයි ලෝකයේ හැටිත් නොවේයි දුක කියන්නේ කෙනෙක් තමන්ව හොයාගන්නට මේ ලෝකය ඇතුලේ මේ බාහිර ලෝකයේ තුල තමන්ව ගවේෂණය කරන්නට තමන්ව හොයාගෙන යන්නට ගන්නා નિરර්ථක උත්සාහයේ අසමර්ථකමට. ඒ අසාර්ථක භාවයට තමා දුක කියන්නේ. ඒ දුක සතුට ඇතුළේ තියෙනවා. අසතුට ඇතුළේ තියෙනවා. ඒ දුක වෛරය තුලක් තිබෙනවා, ආදරය තුලක් තිබෙනවා. නැති තැනක් නැහැ. වටිනව දැනගන්න අපි මේ හොයන්නේ අපිවමයි කියන එක. මේ කාරණේ කවුරුවත් කියන්නේ නැහැ. කවුරුවත් කියන්නේ ඔය තණ්හාව කියන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් කිසිම දෙයක් අපි ඊට පස්සේ හොයන්නේ නැහැ. මොකද හොයලා වැඩක් නැහැ. පත්තර වලින් අපිට අපිව හොයාගන්න බෑ. රූපවාහිනියෙන් අපිට අපිව හොයාගන්න බෑ. කෑමකින් බීමකින් අපිට අපිව හොයාගන්න බෑ. ඇඳුමකින් පැළඳුමකින් කාර්යයකින් ඒ කිසි දෙයකින් අපිට අපිව හොයාගන්න බෑ. එතන තණ්හාව අවලංගු කාසියක් බවට පත් වෙනවා මේ ඇත්ත අපි තේරුම් ගත්ත දවසට. අපි මේ හොයන්නේ අපිවමයි. අයිස්ක්‍රීම් එකකින් හොයන්නෙත් අපි අපිවමයි චොකලට් එකකින් හොයන්නෙත් අපි අපිවමයි නාට්‍යයකින් හොයන්නෙත් චිත්‍රපටයකින් හොයන්නෙත් ගීතයකින් හොයන්නෙත් ඇඳුමකින් පාවහන් යුගලකින් හොයන්නෙත් අපි අපිවමයි හැබැයි ඒක දන්නේ නැහැ දන්නේ නැහැ දැනගත්ත දවසට අර සෙවීම අපි අත්හරිනවා මොකද එතකොට තේරෙනවා ඒක නෑ සෙරෙප්පු දෙක මම නෑ. මාව හොයාගන්න බෑ සෙරෙප්පු දෙකක් ගත්තා කියලා කීයකට හරි. මාව හොයාගන්න බෑ වාහනයක් ගත්තා කියලා. එසා තණ්හාව ඒක අපිට පෙන්වන්නේ මේ පැත්ත වහලා තියෙන්නේ. මේ ඇතුළ වහලා තියෙන්නේ තණ්හාව. කළු තිර දාලා අන්ධකාර කරලා සම්පූර්ණයෙන් වහලා තියෙන්නේ. හරියට මේ ෆ්ලෑෂර් එකක් වගේ ඔය මේ ටෝච් එකක් වගේ තණ්හාව එක එක තැන් වලට ගහලා පෙන්නනවා. අන්න ඔය හොයන දේ අතන තියෙනවා. ඒක විතරයි පෙන්වන්නේ. ඉතින් වටේ හැමතැනම කලවර. එක තැනකට එක දෙයකට විතරක් ආලෝකය නාභිගත කරලා ඒ පෙන්නනවා. එක දෙයක් පෙන්නන. ඒක විතරයි අපිට පේන්නේ මේ වෙලාවට. ඒ පෙන්නන දේ නැතුව ජීවත් වෙන්න බෑ කියන තැනට එන මොකද ඒ විතරනේ පේන්නේ වෙන කිසි එකක් පේන්නේ නැහැ ඉතින් ඒ කරාම අපි හඹාගෙන යනවා එතෙන්ට එනකල් තණ්හාව අපිව දක්කනවා දක්කනවා දක්කනවා වෙන කිසි දෙයක් පෙන්වන්නේ නැහැ එපමණටම තණ්හාව හරීම කපටි යා බොහෝම පරිස්සම් වෙනවා වෙන දේවල් දෙකීමෙන් අපිව වළක්වන්න වටේම කලවර කරලා පුංචි පැසේජ් එකක් විතරයි පුංචි කොරිඩෝවක් ඇරලා අපිට දෙනවා මෙන්න යන්න පාර වෙන කොහෙවත් යන්න එපා වැටේ මේ ටික විතරයි ඉතින් පේන්නේ toy ටිකනේ අපිට දැන් බයයි වටේම කලවර කවුරු ඉන්නවද මොන අගල් තියේද ගල් මුල් තියේද බයයි ඊළඟට තණ්හාව අපිව හදිස්සි කරනවා ඉක්මන් කරන්න එහෙම නැත්නම් ওই ටික නැති වෙයි වෙන කෙනෙක් ගනී අතුරුදහන් වෙයි. ඉතින් මේ පට්ට කරවලක පුංචි කණාමැදිරි එළියකින් අපිට දුවන්ට වෙලා තියෙනවා තණ්හාව මවපු ඉලක්ක හඹාගෙන. මේක තමයි ජීවිතය. මේකටද ජීවිතය කියන්නේ? මෙහෙම ජීවිතයක්ද අපිට ඕනේ? මේකද මනුෂ්‍ය ජීවිතය කියන්නේ? මිනිස් ජීවිතයක තියෙන වටිනාකම සුන්දරත්වයේද මේ? මේකේ තියෙන්නේ මහා බයක්. පැති ගැනීමක් ආතතියක් සන්ත්‍රාසයක් මේ තණ්හාව වහපු ඒ වැස්ම ඒ වැස්ම සමහර හේතු නිසා ඇරෙන වෙලාවල් තිබෙනවා එකපාරට සමහර විට අපිට සම්බන්ධයක් නැති අපි හිතලා නෙවෙයි නමුත් හෙන ගැහුවාම හෙන ගැහුවාම අකුණු පිපුරුවාම ඒ විදුලි එළියෙන් එක මොහොතකට සියල්ල අපිට පේන්න පුළුවන්. අපි ඇත්තරන් බලාගෙන ඉන්න පැත්තේ තියෙන සියල්ලම දැర్శණය වෙන්න පුළුවන් එක මොහොතකට එක ක්ෂණයකට ගහන අකුණක් නිසා, හෙනයක් නිසා. එයා තණ්හාවේ පුංචි එළියට වැඩි අර හෙනේ. ඒ විදුලි කෙටීම ඊට වැඩි බලවත්. එනිසා තණ්හාව වහපු දේවල් බොහෝමයක් හෙන ගැහුවාම පේන්න පටන් ගන්නවා. හෙන ගහන එක හෙන ගහන එක හරි හොඳයි. එහෙම හෙනයක් ගැහුවාම දෙදරලා යනවා. බිත්තියකට ගෙදරකට හෙනයක් ගැහුවාම බිත්ති දෙදරලා යනවා. දැන් මහ පොළොවට හෙනයක් ගැහුවොත් ඒ පොළොව දෙදරනවා. ඒ බඳු දෙදරීම් අවශ්‍යයි ජීවිතයකට ඇත්ත දකින්න. තව බොහෝම මේ ඔය විල්ලු දැල්ලපු පොළවක වායු සමීකරණය කරපු වටපිටාවක වැහි පොදක් වැටෙන්නේ නැති හිරු රශ්මියට පිච්චෙන්නේ නැති එහෙම ජීවිතයක් නම් ගත කරන්න ලැබිලා තියෙන්නේ මේ වනතුරු මහා කරුණයක් මහා අවාසනාවක් මහා පාපයක් ඒක ඉඩ දෙන්න දෙදරන්නට කවදාවත් එළිය නොවැටුණු තැන්වලට ආලෝකයට ගමන් කරන්න පුළුවන් දෙදරුවාම ඒ දෙදරීමක් වුණාම තමයි ඒ දෙදරීම තුලින් ආලෝකයට යන්න පුළුවන්. අර අන්ධකාරයේ විනිවිද. ඒතර තමයි පේන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඇත්ත පේන්නේ නැහැ. මහා අන්ධකාරයක ඉන්නේ. තමයි ජීවිතේ කවදාවත් නොදුටු ඇත්තක් දකින්නට දෙදරීමක් අවශ්‍යයි. වෙන ගැහීමක් අවශ්‍යයි. ඊට පස්සේ ආයේ එකතු වෙන්නේ නැහැ. ඒ දෙදරුවාම දෙදරුවාම තමයි. ඒ වහන්න පුළුවන් මොනවා හරි දාලා. නමුත් ඒ ඒ දෙදරීම හැමම තියෙනවා. එතකොට ඒක හෙල්ලිලා යනවා. අපි හිතන් හිටිය ස්ථාවරේ ඉන්න බෑ කියන එක අපිට පේනවා. හෙල්ලිලා යනවා. ඉතින් ආපහු අලව ගන්න පුළුවන්. හැබැයි ඒක සැබෑ එක්වීමක් නෙමෙයි. ඒ විද්‍යාව එකතු වෙන්නේ නැහැ. කම්පන හරි වටිනවා. කම්පන. කම්පනයක් කියන්නේ අනපේක්ෂිත සිදුවීමක්. අපි බලාපොරොත්තුෙන් හිතිය දේවල් වෙනවනම් කවදාවත් කම්පන ඇති වෙන්නේ මොනම ආකාරයේ කම්පනයක්වත්. බලාපොරොත්තුෙන් හිතිය දෙයක් නම් වෙන්නේ බලාපොරොත්තුෙන් හිතිය දෙයක් නම් ලැබෙන්නේ කම්පනයක් එන්න විදිහක් නැහැ. ඒක බොහොම සුමට ජීවිතයක්. හරීම ඔහේ ඔහේ යන ජීවිතයක්. හරියට මූදට වැටෙන්න කිට්ටු ගඟක් වගේ. ඒකේ නෑනේ පෙරලි මොනවත් ඔහේ ඔහේ යනවා ඉතින් ඒක. ගලනවා පේන්නේත් නෑ. ඒ වගේ. හැබැයි දියැලක් කියන්නේ ඊට වෙනස්. ඒ කවදාවත් ඒ වතුර බලාපොරොත්තු වෙන්නේ එකපාරට කඩාගෙන වැටෙනවා. එකපාරට. ඒ වතුර දන්නේ නැහැ. Tamanට ඊළඟ මොහොතේ වෙන්නේ මොකද්ද කියලා. එයා හිතන් හිටියා මෙහෙම යන්න පුළුවන්. නමුත් එක පාරටම ඊළඟ අඩියේ තියන්න තැනක් නැහැ. ඊළඟ අඩියේ තිබ්බ ගමන්ම වැටෙනවා. ගන්නත් බෑ. ආපහු ගන්නත් බෑ. තියන්න තැනකුත් නැහැ. මෙන්න මේක තමයි ජීවිතයක තීරණාත්මක හැරවුම් ලක්ෂය. මේ ආධ්‍යාත්මික පැත්තට තමන්ම හොයාගෙන යන පැත්තට කෙනෙක්ව හරවන උස්සපොඩිය තියන්න තැනක් නැහැ ආපහු ගන්න හැකියාවකුත් නැහැ මහා ප්‍රපාතයක් ඇදගෙන වැටෙනවා මමත්වය වෙවුලනවා මමත්වය එයාට ක්ලාන්ත හැදෙනවා. හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඒක ක්ලාන්ත හැදෙන්නේ මමත්වයට. වෙවුලන්නේ මමත්වය. දැන් තණ්හාව එයාට කර කියා ගන්න දෙයක් නැහැ. එයා හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. ඉඩ දෙන්න වැටෙන්න. ඉඩ දෙන්න වැටෙන්න ලස්සන හීනයක් හදලා දුන්නා තණ්හාව. ඒ හීනයේ සැබෑ අයිතිකරු වෙන්න කියන ඒ අදහස මමත්වය ඇති වුණා. ඊළඟට යෝයි දෙන්න එකතු වෙලා තණ්හාවයි මමත්වයයි එකතු වෙලා අපිව දැක්කුවා ඒ හීනය කරා. පියවරෙන් පියවරට අපිව දිවෙව්වා ඒ හීනය හැබෑ කර ගැනීම සඳහා මේ පැත්තෙන් තණ්හාව මේ පැත්තෙන් මමත්වය ඉතින් අපිත් දිව්වා අපිට වෙන මොනවත් පේන්නේ මේ කලුවරේ දැන් දුවන් දුවන් යනකොට හීනය ඉස්සරහින් තියෙනවා අපි මෙතන ඉතින් අපි ටික ටික හිතනවා ළඟා වුණා කියලා. හැබැයි එකපාරට අපි අඩිය උස්සලා තියනකොට එතන තියන්න පොලොවක් නැහැ. හැබැයි තාම හීනේ ඈතින් පේනවා. දැන් අඩිය තියන්න තැනක් නැහැ. අපේ සැලසුම් වැරදුනා. ප්‍රාර්ථනා වැරදුනා. මොන හේතුවකට හරි අපි දැන් වැටෙනවා. අපි හිතිය තැනක් නෙවෙයි ඉන්නේ. යන්න ඕනුණු තැනට ගිහිල්ලත් නැහැ. දැන් මේ මැද ඉන්න කොහොමත් ඕනේ අපිට අපි කැමති හිටිය තැන අනේ මට හිටිය විදියට ඉන්න තියෙනවා නම් හොඳයි කියලා. හැබැයි ආපහු පය ගන්න බෑ. තියන්න තැනකුත් නෑ. මේ හීනය අනාගත හීනයයි අතීත සැලසුමයි මේ දෙක මැද වර්තමානයේ දෙදරලා යනවා. වර්තමානයේ ඉරිතලලා යනවා දැන්. මේක තමයි අනපේක්ෂිත සිදුවීමක් කියන්නේ බලාපොරොත්තු කඩවීමක් කියන්නේ. අපේක්ෂා භංගත්වයක් කියන්නේ. හිතන විදිහට බලාපොරොත්තු වුණු විදිහටම වෙනව නම් මෙහෙම දෙයක් වෙන්නේ ඉතින් මේ මේ අවස්ථාවේදී කරගන්න දෙයක් නැහැ. එල්ලෙන්න වැලක් නැහැ. ඉදිරි ගහේ හරි එල්ලෙන්න බලන බෑ එල්ලෙන්න දෙයක් නැහැ එතන. කිසිම දෙයක් නැහැ. වැටෙනවා. දැන් බයයි. ලොකු බයක් එනවා. මරණ බයට වැඩිය ලොකු බයක් එන්නේ මේ. එහෙන් අල්ල ගන්න බලනවා මෙහෙන් අල්ල ගන්න බලනවා ඒවත් එක්ක ගැළවිලා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙන්න ඉඩ දෙන්න හිතලා වැටෙන්න එපා හිතලා වැටෙන්න බෑ හිතලා වැටෙන්න බෑ කොහොමද වැටෙනවා කියන එක හිතලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය සමහර චිත්‍රපටියක රඟපානකොට මිනිස්සු වැටෙනවා වෙන්න පුළුවන්. හිතලා. හැබැයි සාමාන්‍ය ජීවිතේ හිතලා වැටෙන්න බෑ. ඒක වැටෙනවා. වැටුණා වෙලාවේ සිහිය ඇති කරගන්න. විලාප තියනවා වෙනුවට. බේරගනියෝ කියලා කෑ ගහනවා වෙනුවට. බේරගන්න කෙනෙක් නැහැ. බේරගන්න කෙනෙක් නැහැ. දහස් දෙනෙක් ඇවිල්ලා අපිට කියන්න පුළුවන් ආ ගණන් ගන්න එපා අපි ඉන්නවා. අපි ඉන්නවනේ ගණන් ගන්න එපා. ඒ ඒව ඒ වචන විතරයි. බේරගන්න බෑ කාටවත්. සිහිය ඇති කරගන්න වැටෙනකොටම සිහිය ඇති කරගන්න. දැන් මේ සිහිය පුහුණු වීමේ තියෙන ලොකුම ප්‍රයෝජනයේ සහ වාසියය තමයි ඊට මෙහා අපේ ජීවිතේ බොහෝ වූ ප්‍රයෝජන සිහිය අපිට අරන් දෙනවා. සාමාන්‍ය ජීවිතය අමතක වීම අඩු කරනවා, අත්වැරදීම අඩු කරනවා, අනිත් අයගේ හිත්‍රිත වීම අඩු කරනවා, අපේ අතින් අපි හිතන්නේ නැතුව කියන වචන නිසා එහෙම වෙනවා නම් ඒව හුඟක් අඩු කරනවා. හැබැයි ඒ සියල්ලටම වඩා සිහිය පුහුණු කිරීමේ මේ හුස්ම ගැන කරන භාවනාවේ සක්මන් භාවනාවේ සහ එදිනෙදා ජීවිතයේ සිහියෙන් ඉඳ ගන්න උත්සාහයේ ඒ ඒ මුළු සමස්ත ප්‍රයත්නයේම ප්‍රතිඵලය නැතිනම් ප්‍රයෝජනේ අන්න අර වගේ වෙලාවක තමයි ලැබෙන්නේ සිහිය ඇති වෙනවා. නැත්තම් සිහිය ඇති කරගන්න පුළුවන් වෙනවා. වැටෙනවා නේ කියන සිහියනවා. පය ගහලා ඉන්න තැනක් නැහැ දැන්. හිටිය තැනට යන්නත් බෑ. ළඟා වෙන්න ඕන උණු තැනට ළඟා වෙන්නත් බෑ. ඒ දෙක මැද ඉන්න තැනකුත් නැහැ. වැටෙනවා. දැන් පාලමක් නැහැ. මුලින් පාලමක් තණ්හාව හදලා පෙන්නුවා. ලස්සන පාලමක් මෙතන ඉඳලා අතෙන්ට යන්න. සමනල පාලමක්. මේ තණ්හාව කෙරෙහි විශ්වාසයෙන් අපි මේ පාලමේ ගියා. වියදම් කරගෙන වියදම් කරගෙන ගියා. හැබැයි යනකොට එක තැනකින් එහාට පාලම නැහැ. සම්බන්ධයක් නැහැ. අඩිය තියෙනකොටම වැටෙනවා. එල්ලෙන්න තැනක් නැහැ. මේ තමයි ඇත්ත. දැන් එනවා වෙනම බයක්. ඒක ලොකු බයක්. මොකද වෙන්නේ කියන බය. මැරෙයි කියන බය නෙමෙයි. මොකද වෙන්නේ දැන්? ඉන්න තැනක් නැහැ. ගෙදර නෙමෙයි. අර ඇතුළත හිටිය කෙනාට ඉන්න තැනක් නැහැ. දඟලන්නට එපා වැටෙනකොට මේ තමා සිහිය කියන පළවෙනි කාරණය දෙන උපදේශයේ දඟලන්නට එපා නිශ්චල වෙන්න නිශ්චල වෙන්න හිතාගෙන ආවදී කරගන්න බැරි වුණා ළඟා වෙන්නට දුවගනා ඉලක්කයට ළඟා වෙන්න බැරි වුණා. අත්පත් කරගන්න බලාගෙන හිටිය දේ අත්පත් කරගන්න බැරි වුණා. මෙහි අත්පත් කරගන්න ඕන්න මෙන්න තියෙද්දී අහිමි වුණා. සිහිය කියනවා ඉඩ දෙන්න වැටෙන්න ඉඩ දෙන්න වැටෙන්න ඇයි අපි වැටෙනවට බය කොහෙන් හරි වැටෙනවට බය ඇයි තුවාල වෙයි රිදෙයි අතපය කැඩෙයි මැරෙයි කියන එක දැන් එහෙම වෙන්න නම් කොහේ හරි වදින්න ඕනේ අපි ගිහිල්ලා දැන් වැටිලා කොහේ හරි වැදුනොත් තමයි රිදිලා තුවාල වෙලා අතපය කැඩිලා ඔය ඔක්කොම වෙන්නේ නමුත් මේ අපේක්ෂා භංගත්වයක් නිසා බලාපොරොත්තු කඩවීමක් නිසා බලාගෙන හිටිය ඉලක්කයක් අහිමි වීම නිසා ඇදගෙන වැටෙනකොට පතුලක් නැහැ. පතුලක් නැති අගාධයකට තමා වැටෙන්නේ. කොහෙත් ගිහලා වදින්න තැනක් නැහැ. නිසා වැටෙන්න අරින්න. ඔහේ වැටෙනවා, වැටෙනවා, වැටෙනවා. දවස් ගණන් සමහර විට වැටෙනවා. මේ මුළු වැටීම හරහාම සිහියෙන් ඉන්න. සිහියෙන් වැටෙන්න ඉඩ අරින්න. මේ වැටෙන්නේ අපි අහස් මාලිගාවකින් මහ පොළවට. මේකයි ඇත්ත. මේ මහ පොළවේ ඉඳලා අපායකට නෙමෙයි වැටෙන්නේ. මහ පොළොවේ ඉඳලා මේ ගිනි කන්දක් ඇතුළට නෙමෙයි වැටෙන්නේ. අහස් මාලිගාවක ඉඳලා මහ පොළොවටයි වැටෙන්නේ. සා වැටෙන්න අරින්න, ඔහේ වැටෙන්න අරින්න. තට්ටුවෙන් තට්ටුව වැටෙනවා. අපි කොපමණ තට්ටු හදාගෙන හිටියද ඒ අහස් මාලිගාවේ ඒ ඔක්කොම තට්ටු වලින් වැටෙනවා අපි පල්ලයට. මේ වැටෙන්න අරින්න. සිහියෙන් ඉන්න. ඒ සමස්ත කම්පණයටම සතිමත් වෙන්න. වෙන විසඳුමක් නැහැ. වෙන මන්ත්‍ර නැහැ ඒ වෙලාවට. යන්ත්‍ර නැහැ. වෙන විද්‍යාවක් උදව් කරන්නේ නැහැ ඒ වෙලාවට. දෙවි කෙනෙකුට බෑ ඇවිල්ලා අත දීලා අල්ලගන්න. සිහිය පමණයි සිටින එකම අත් උදව් කරෝ. හදාගත්ත සිහියක් තිබෙනවා නම් වඩාගත්ත දියුණු කරගත්ත සිහියක් තිබෙනවා නම් අර කවුරුත් දැන් ඔක්කොම උඩ ඉඳලා කෑ ගහනවා අයියෝ මොකද්ද මේ කරගත්තේ මොන මෝඩකමද අපි කිව්වනේ ඒ ඔක්කොම වටේ ඉඳගෙන කෑ ගහනවා හැබැයි කාටවත් අත දෙන්න බෑ බනිනවා ඒ වැටෙන මිනිස්සෙකුට බැනලා වැඩක් තියනවද අවවාද දීලා වැඩක් තියනවාද බන කියලා වැඩක් තියනවාද එකක්වත් වැඩක් නැහැ අත දෙන්නත් බෑ ඒ කිසි දෙයක් බෑ හැබැයි හදාගත්ත වඩාගත්ත දියුණු කරගත්ත පිහිටවාගත්ත සිහියක් තිබෙනවා නම් ඒ සිහිය ඇවිත් අපිට කියනවා කවුරු නැති වුණත් මම ඔයාට ඉන්නවා එපමණ කනට මිහිරි වචනයක් වාක්‍යයක් අපි ජීවිතේ කවදාවත් අහලා නැහැ. අහන්ට ලැබෙන්නේත් නැහැ. අපි හරිය කැමති අහන්න ඔයාට මම ඉන්නවා, ඔයාට මමත් ඉන්නවා, මමත් ඉන්නවා කියලා එහෙම අහන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ. එහෙම එක්කෙනෙක්ගෙන් අහලා අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. දෙන්නෙක්ගෙන්, තුන්දෙනෙක්ගෙන්, 10 15කගෙන් පුංචි කාලේ අම්මා තාත්තගෙන් පටන්ගෙන මුළු රටෙන්ම ලෝකෙන්ම අහන්න කැමති අපි ඉන්නවා අපි ඉන්නවා අපි ඉන්නවා. ප්‍රශ්නයක් වුණොත් මෙන්න මගේ ටෙලිෆෝන් නම්බර එක කතා කරන්න. මෙන්න ඇඩ්‍රස් එක. මෙන්න පාට. හැබැයි වැඩක් නැහැ කිසි දෙයක් කිසි දෙයක පළක් නැති වෙන මාර වේලාවක. ඒ කවුරුවත් නැහැ. භෞතික වශයෙන් ඉන්න පුළුවන් ළඟින් අපේ ඔළුව අතක ගා බදාගෙන තුරුල් කරගෙන අතින් අල්ලගෙන නමුත් ඒ කිසි දෙයක් ඇතුළට යන්නේ අපිට තේරෙනවා මේ කවුරු හිටියත් අපි ඉන්නේ වෙනම තැනක මානසිකව වැටුණු වෙලාවක ඔය කවුරුත් ඔක්කොම අපිව වට කරගෙන බදාගෙන හිටියත් ඒ අය ඉන්නේ බොහෝම ඈතින් අපිට අපිට දැනෙන්නේ කවුරුත් නැහැ වගේ ඔක්කොම ඉන්නවා හැබැයි දැනෙන්නේ කවුරුවත් නැහැ වගේ අපි හොද්දටම තනි වෙලා වගේ අන්න ඒ වෙලාවට සිහිය ඇවිත් අපිට කියන විට ඔබට මම ඉන්නවා කියා එපමණ මිහිරි හඬක් ජීවිතේ ඊට කලින් අපිට ඇහිලා නැති බව පේනවා. ඉතින් බොහෝම කලාතුරකින් තමා කෙනෙකුට ඒ හඬ හන්ට ලැබෙන්නේ. වැටෙන එක වෙනවා. එක වතාවක් නෙමෙයි ජීවිතේ ඔය අත්දැකීම සිය දහස් වාරයක් මිනිස්යන් ලබනවා ජීවිතේ ඕනේ තරම් හැම මිනිස්සෙක්ම කොහේ ඉපදුනත් මොන ආගමේ හිටියත් නමුත් ඒ වැටෙන වෙලාවට සිහිය ඇවිත් කියනවා නම් මාව අල්ලගන්න මාව අල්ලගන්න මං ඔයාට පිහිට වෙන්නම් එහෙම අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකු සීය කියනවා මාව අල්ලගන්න. තව විදිහට කියන්නේ සීය ඇති කරගන්න. සීය හදාගන්න. වෙන දේ ගැන සතිමත් වෙන්න. එවිට අපිට පුළුවන් එක මොහොතකට හරි ඒ සිහිය ඇති කරගන්න ඒ වෙලාවේ එවිටයි පේන්නේ ප්‍රශ්නයක් නැහැ. වැදෙන්න තැනක් නැහැ වැටිලා. වෙන්න තියෙන ටික වෙලා ඉවරයි. මීට වැඩිය වෙන්න දෙයක් නැහැ. අනතුරක් නැහැ. ඇත්තටම නම් අනතුරක් නැහැ. භෞතික වශයෙන් පාඩු වෙන්න පුළුවන්. නමුත් සැබෑ අනතුරක් නැහැ. සැබෑ පාඩුවක් මෙතන වෙන්නේ නැහැ. ඒ දැක්මත් එක්ක බය නැති වෙලා යනවා. බිය නැති වෙලා යනවා. අහිමි වීමේ බිය, අන්සතු වීමේ බිය අපිට සතු වෙලා තිබිච්ච දෙයක් තව කෙනෙකුට අයිති වෙනකොට අයිති වෙයි කියලා එන සැකය, ඒ බිය මට මොකද වෙන්නේ කියලා එන ඒ අවිනිශ්චිත බව මේවා ටික ඔක්කොම නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් හුස්මත් එක්ක අපි ඉන්නකොට හරි සැහැල්ලුවක් දැනෙනවා. හුස්මත් එක්ක සිහියෙන් ඉන්නකොට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. හුස්මත් හරි සැහැල්ලු දෙයක්. එහෙම ඒක හුස්මේ බර මනින්න ලේසි නෑ. හුස්මක බර කීයද කියලා මනින්න පුළුවන් ඇති. අපිට මනින්න බෑ. මන්නත් ඒක අපිට දැනෙන බරක් නෙවෙයි. ඒතර හුස්ම කියන්නේ ජීවිතයක තියෙන සැහැල්ලුම දේ. අති සැහැල්ලුම දේ හුස්ම. හැබැයි නැතුවම බැරි දේත් හුස්ම තමයි. එතකොට මේ පැහැදිලිව තේරුම් ගන්නට අත්‍යවශ්‍යම දේවල් හරීම සැහැල්ලුයි. බර නැහැ. මහා බරක් කරන් ඉන්න දේවල් ඇත්තටම අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. ඒතර මේ හුස්මත් එක්ක අපි සිහියෙන් ඉන්නකොට ඒ හුස්මේ තියෙන සැහැල්ලුව අපිට කාන්දු වෙනවා. අපිත් ඒ හුස්ම වගේ සැහැල්ලු වෙන්න පටන් ගන්නවා ටික ටික. අපි ඇවිදිනකොට සිහියෙන් සක්මන් භාවනාව කරනකොට ඒත් ওই සැහැල්ලුව කිසියම් මට්ටමකට අත්දකින්න මේ අපි ඇවිද්දවන්නේ කිලෝ ගාණක් බර දෙයක් කිලෝ 60ක් කියනකොට කිලෝ 60ක් බර දෙයක් උස්සගෙන තමයි අපි ඇවිදින්නේ එක බරයි හැබැයි සිහියෙන් ඇවිදිනකොට ඒ බර දැනෙන එක අඩු වෙලා යනවා. ටික ටික පියවරෙන් පියවරට අඩු වෙලා ගිහිල්ලා එක තැනකට එනවා. දැන් හුළඟ වගේ. දැන් හුළඟ යන්නේ ඒක බරකින් නෙමෙයි යන්නේ ඔහේ යනවා. අන්න ඒ වගේ. හරියට වතුර ටිකක් ඔහේ ගලාගෙන යනවා වගේ. හරි සැහැල්ලුවකින් ඇවිදින්න පුළුවන්. ඒතර මේ තමා මේක මේ ඇවිදීමේ තියෙන හාස්කමක් නෙමෙයි. හුස්මේ තියෙන හාස්කමකුත් නෙමෙයි. මේ සිහියේ තියෙන ස්වභාවය. සිහිය සැහැල්ලුයි සිහිය පුද්ගලයෙක් සැහැල්ලුවටපත් කරනවා. අර වගේ වෙලාවකත් අපිට සැහැල්ලුවෙන් ඉඳ හැකියාව ලැබෙනවා. සිහියෙන් හිටියොත් අපි සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. අපි හැල්ලු වෙන්න හැල්ලු වෙන්න හැල්ලු වෙන්න වැටෙන වේගය අඩු වෙනවා. බර වැඩි නම් තමයි වේගෙන් වැටෙන්නේ. තව තමත් අපිට සිහියෙන් ඉඳ හිතෙනවා ඒ වෙලාවට. ඒව හොඳ අත්දැකීම්. ඔය ප්‍රශ්නයක් කියන්නේම සිහියෙන් සිටිය යුතුම අවස්ථාවක්. කනගාටුවක් කියන්නේම සිහියෙන් ඉන්න ඕනේ වෙලාවක්. ඒවට මොන නම දීලා තිබ්බත් මේක කනගාටුව, මේක ශෝකය, මේක බලාපොරොත්තු කඩවීම, මේක ප්‍රශ්නයක්, අභියෝගයක්, පරාජයක් එක එක නම් දීලා තියෙනවනේ ලෝකය, සම්මුති ලෝකය. මොන අර්ථයෙන් නම් දුන්නත් මෙතෙන්දී ඔය හැම වචනකින්ම කියන්නේ සිහියෙන් ඉන්න කියන එක. මේ සිහියෙන් සිටිය යුතු වෙලාවයි. මේ සිහියෙන් ඉඳ ඉන්නකොට තේරෙනවා සහැල්ලු වෙනවා, සහැල්ලු වෙනවා, සහැල්ලු වෙන්න වෙන්න වැටෙන වේගය අඩු වෙනවා. අඩු වෙනවා, අඩු වෙනවා, අඩු වෙලා, අඩු වෙලා, අඩු වෙලා හොඳටම සහැල්ලුනාම වැටීම නවතිනවා, පාවෙන්න පටන් ගන්නවා. නිකන් ඔහේ ගලාගෙන යනවා. ආයෙ වැටෙන්නේ එක මොහොතකට හරියි එක මොහොතකට හරි එවිට දැනෙනවා වැටහෙනවා මොනවා වුණත් කමක් නැහැ. නැති වෙන්න දෙයක් නැහැ. නැති වෙන්න දෙයක් නැහැ. නැති වුණාට කමක් නැහැ කියලා නෙවෙයි. නැති වුණාට කමක් නැහැ කියලා අපි ඔළුවෙන් තාර්කිකව හිතනවා. ඒ සිතවිල්ලක් හොඳයි. හැබැයි ඉතින් නැති වෙන්නේ නැති වෙනකොට ඒ සිතවිල්ලට බෑ බේරගන්න. හැබැයි නැති වෙන්න දෙයක් නැහැ කියන එක තේරෙනකොට ඒ අත්දැකීම සම්පූර්ණයෙන් වෙනස් නැති වෙන්න දෙයක් නැති කමේ අයිතිකරු බවට පත් වෙනවා දැන් උරුමේ අපි හොයාගෙන යන්නේ අපි එහෙම ගිහිල්ලා ගිහිල්ලා එක එක දේවල් මම මම කියලා හොයාගත්ත මේ තමයි මම අර තමයි මම මෙන්න මම කී කී හැබැයි ඔක්කොම නැති වෙනවා ඒවා ටික කාලයක් ඒ මමත් එක්ක ඉන්න පුළුවන් හැබැයි ටික කාලෙකින් නැති වෙලා යන. ඉතින් වැටෙනවා එතනින්. ඒ පඩියේ ඉන්න දෙන්නේ ඒ ඩෙක් එකේ ඉන්න දෙන්නේ ඒක කඩාගෙන වැටෙනවා. ඉතින් වැටෙනවා වැටෙනවා. ඉතින් ආයේ ආයේ මොකක් හරි හදා ගන්නවා වේදිකාවක් මෙන්න මම කියලා ඒකේ ඉන්න බලනවා. ඉතින් ඒකත් ටික කාලයක් ඉන්නකොට තව තට්ටුවක් හදා ගන්නවා මේක ස්ථාවරයි කියලා. ඔහම තට්ටු දෙක තුනක් හදනකොට කඩාගෙන වැටෙනවා. එතකොට යම් යමක අයිතිකරු වීම යමෙකුගේ අයිතිකරු වීම හැම විටම මේ අවිනිශ්චිතතාවයට යටත් දෙයක්. කොයි වෙලේ කොයි වෙලේ අයිතිකරු නොවේද කියන්න බෑ. ඒ දෙය මගේ නොවේද කියන්නත් බෑ. කොයි වෙලේ මේ දෙදරීම මොන හෙනේ ගහලා ඔය දෙදරීම වෙයිද කියන්න බෑ. මේක පේනවා දැන් 100න් අපිට පේනවා. නැවත නැවත පේනවා වැටෙන වැටෙන හැම වාරයකම පේනවා. එකපාරක් පෙවුනට අපි ඒකෙන් සම්පූර්ණ වෙනසක් නොවෙන්න පුළුවන් නම් ඊළඟ පාට ආවෙත් ආයේ මම එක හදා ගන්නවා ආයෙත් ඔය හෙන ගහනවා ආයෙත් දෙදරලා යනවා හැබැයි මේක ටික ටික අඩු වෙනවා ඉතින් ඒ අඩු වෙන්න අඩු වෙන්න අපිට සැකේකුත් වෙනවා ඒ මම වෙන්න බෑ ඒක මගේ වෙන්නත් බෑ මෙහෙමනම් වෙන්නේ දවසක මේකනම් ප්‍රතිඵලය ඒ මම වෙන්නත් බෑ මේ දේ මගේ වෙන්නත් නැහැ. ඒ සැකයත් එක්කයි අපි ඊළඟට යමක් අයිති කරගන්නේ. කොයි වෙලේ හරි නැති වෙන්න පුළුවන්. එතකොට මේ අපි විවෘතයි අහිමි වීමේ යථාර්ථයට මුහුණ දෙන්න. විවෘතයි. අහිමි කරගන්න ඕනේ හැබැයි ඒක වුණොත් අපි ඒකටත් ටිකක් ලෑස්ති. හැබැයි ඊට වැඩිය වටින දේ තමයි ඔය අවබෝධයත් එක්ක මේ නැති වෙන්න දෙයක් නැහැ කියන එක. ඒ තමා මගේ යථා ස්වභාවය. මගේ ඇත්තම ස්වභාවය තමයි ඇත්තම මම තමයි නැති වෙන්න දෙයක් නැහැ කියන එක. ඒ ශූන්‍යතාවය තමයි මම. මේ මහා අවකාශය තමයි මම. මේකට අයිතිකාරයෙක් නෑ අවකාශයට. ශූන්‍යතාවයට අයිතිකාරයෙක් නෑනේ. නැති වෙන්නෙත් නෑ. ඒ නිසා ඒක නැති වෙන්නෙත් නෑ. අයිති අයිති කර ගැනීමකුත් නෑ, නැතිවීමකුත් නෑ. දුකකුත් නෑ. හැම දෙයක්ම තියෙනවා. මේ අවකාශය හැම දෙයක්ම තියෙනවා. හැබැයි අයිතිකාරයෙක් නෑ. අවකාශය කියන්නේ මේක මගේ. ඔයා ඉන්නේ මං ඇතුලේ. ඒ නිසා මේ ගොඩනැගිල්ල අයිති මට. මේ අවකාශය කියන්නේ හැබැයි අවකාශයකින් තොරව මේ ගොඩනැගිල්ල තියෙන්න බෑ. ගොඩනැගිල්ල තියෙන්නේ අවකාශය ඇතුලේ. ගොඩනැගිලි තර නෙමෙයි සියල්ලම තියෙන්නේ අවකාශය ඇතුලේ. මේ හැම හැම දෙයක්ම මේ මුළු විශ්වයේම තියෙන අවකාශය ඇතුලේ නමුත් අවකාශයේ විශ්වයේ තියෙන කිසිවක් අයිති කරගන්නේ කිසිම දෙයක් තාරකාවක්වත් අහසේ තියෙන පොළවේ තියෙන වැලි කැටයක්වත් ඒ දෙක අතර දුර තියෙන කිසිම දෙයක් අවකාශය අයිති කරගන්නේ අවකාශයේ නිදහස් අවකාශයේ සැහැල්ලුයි කිසිම දුකක් මොනම දෙයක් නිසාවත් අවකාශයේ විඳින්නේ නැහැ. ඒ අවකාශයේ තියෙන දේවල් වෙනස් වෙනවා, තියෙන තැන් වෙනස් කරගන්නවා, හැඩ වෙනස් කරගන්නවා, ස්වභාවය වෙනස් කරගන්නවා, පාට වෙනස් කරගන්නවා. ඒ සියල්ල අවකාශය ඇතුලේ වුණාට ඒ කිසිවක් නිසා අවකාශයේ දුක් විඳින්නේ මක් නිසාද අවකාශය දන්නවා තමන් ඒ කිසි දෙයක උරුමකාරයෙකු නොවන බව අවකාශය දන්නවා Tamanට අයිති හිස් බව පමණක්ම බව. අයිති සැබෑම අයිතිය හිස් බව පමණයි. ඒක කාටවත් නැති කරන්න බෑ. කිසිම කෙනෙකුට නැති කරන්න බෑ. කිසිවක් අයිති නැහැයි කියන තැන ඉන්න කෙනෙකුට නැති වෙන්න දෙයක් නෑ. මොනවත් දෙයක් කරලවත් නැති කරන්න බෑ කාටවත්. වටන්නත් බෑ. අවකාශය වටන්න බෑ. අවකාශයේ තියෙන දේවල් වැට්ටුවට අවකාශය වටන්න බෑ. ඒ තමා අපේ සැබෑ උරුමය. ඒ උරුමය හොයාගන්න. අවකාශයේ දෙහෙන ගහන්නේ. අවකාශයේ මොන හෙනේ ගැහුවත් දෙදරන්නේ. ඒ දෙදරීම් තුලින් ආයෙත් අපිට පේන්නේ හිස් අවකාශයේම තමයි ඉරි තැලිලා ගියාම පිටියක් කෙන ගහලා පේන්නේ මොකද්ද හිස් බව ඒ හරීම සැහැල්ලුයි හරීම සැනසිලිදායකයි නැති නොවන නැති නොවන සැනසෙල්ලක්. සිහිය අපිට පෙන්වලා දෙනවා. හැම දිනාටම පෙරවන් සරණයි.